ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ පුරණ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සේ ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමින්ත්‍රණන් වහන්සේගේ වැඩමවීමෙන් සෑම ඉරිදා දිනකම පවත්වන්ට යෙදුණු ධර්මදේශනා මාලාව මජ්ක්‍ධිම නිකායේ වත්තුපම සූත්‍රය ඇසුරෙන් චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳ විග්‍රහ කළ ධර්මදේශනා මාලාවේ අවසන් ධර්මානුශාසනාව. පින්දුපද සමන්ත චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු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 චිත්තුප්පාද මත්තම්පි චේචුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි කෝපනවාදෝ කායේන වාචාය අනුවිධේයනාසෝති සද්ධාවන්ත පින්තුනේ හැමදිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද දවසේ අප විසින් මේ සිදු කරන්නේ මාස කිහිපයක් මුළුල්ලේ අඛණ්ඩව පවත්වාගෙන ආ ධර්මදේශනා මාලාවෙහි අවසන් ධර්මදේශනාව සෑම ඉරිදා දිනයකම උදෑසන චිත්තෝපක්ලේශ ධර්මයකින් එක පැහැදිලි කරමින් මජ්ක්‍ධිම නිකායේ වත්ූපම සූත්‍රය අසුරු කොටගෙන ධර්මදේශනා 16ක් අප විසින් පසුගිය කාල පරිච්ඡේදය තුල සිද්ධ කරන්න තිබුණා. ඒ දේශනා පෙළෙහි අවසන් දේශනාව අද දවසේ සිද්ධ කරන්නට සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වත්ථෝපම සූත්‍රයේදී වස්ත්‍රයක් උපමා කොටගෙන කිලිති වස්ත්‍රයක් සායම් වල එගෙවුවට විවරදි වර්ණය නොලැබෙන බවත් පිරිසිදු වස්ත්‍රය යම්කිසි වර්ණයක බහලුවොත් එහි නිසි වර්ණය ලබන්නට පුළුවන් වෙන බව උපමාවක් හැටියට දේශනා කරමින් කිලිටි සිතින් පුද්ගලයෙකුට නිවැරදිව මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි හැසිරෙමින් නිවැරදි ගුණ ප්‍රගුණ කළ නොහැකි බවත් පිරිසිදු සිතින් මේ ධහම ප්‍රගුණ කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි හැසිරිය හැකි බවත් පැහැදිලි කරමින් එසේ සිත කිලිටි කරන උපක්ලේශ ධර්ම 16ක් පිළිබඳව වත්තුපම සූත්‍රයේදී පැහැදිලි කරන්නේ ඒ සූත්‍ර දේශනාව පාදක කොටගෙන සිත කෙලිටි කරන චිත්තෝපක්ලේශ ධර්ම 16 පිළිබඳවයි පසුගිය දේශනා පෙළේ එකිනෙක අපි කරුණු පැහැදිලි කරන්නට යෙදුනේ. ඒ චිත්තෝපක්ලේශ ධර්මයන් හඳුනාගන්නේ කොහොමද? ඒවා අපේ චිත්තසංතානෙහි අවදි වෙන්නේ එහෙම නැත්නම් විවිධ ක්‍රමවලින් මතුවී එන්නේ කොහොමද? ඒ අවස්ථා හඳුනාගෙන ඒවා දුරු කිරීම සඳහා අපි කෙසේ ක්‍රියා කළ යුතුද කියන කාරණා ඒ සෑම දේශනාවකදීම අපි සාකච්ඡා කරන්නට යෙදුණා. අද දවසේ සමස්තයක් හැටියට එසේ අප විසින් අපේ මනසේ ගොඩනැගෙන දුබලකම් හඳුනාගත්තාට පසුව ඒ දුර්වලකම් දුරු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් අපට පෙන්වා වදාළ ඉතාම ප්‍රායෝගික ක්‍රමයක් පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ සල්ලේක සූත්‍රයේහි සඳහන් වෙන දේශනා පාඩයක් මේ සම්ලේක සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චොන්දහාමුදුරුව විසින් අසන ලද පැනයකට පිළිතුරු දීම වශයෙන්. එහිදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ කෙලෙස් දුරු කිරීම තමන්ගේ ජීවිතේ තමන් විසින් හඳුනාගත්තු දුර්වලකම් දුරු කිරීම සඳහා අපට පියවර පහකින් යුක්ත වූ සල්ලේක ප්‍රතිපදාව අනුගමනය කළ හැකි බව. මේ සල්ලේක ප්‍රතිපදාව අපට මෙහිදී විශේෂයෙන් වැදගත් වෙන්නේ මේ චිත්තෝපක්ලේශ ධර්මයන් Tamange සිත කිලිටි කරනවා කියලා නිවැරදිව හඳුනා ගන්නා කෙනෙකුට ඒවා දුරු කිරීම සඳහා මේ සල්ලේක සූත්‍රයේ දැක්වෙන මේ පියවර පහ විශේෂයෙන් අපට වැදගත් වෙන නිසා. එනිසායි අද ධර්මදේශනාවේදී ඒ පිළිබඳව පැහැදිලි කරමින් ධර්මදේශනාව සිදු කරන්නට අදහස් කළේ. එනතුන මේ ශාසනික ප්‍රතිපදාවෙහි සමත විදර්ශනා වශයෙන් කෙලෙස් දුරු කරන යටපත් කරන ක්‍රම දෙකක් පවතින බව අපි මුල් ධර්ම දේශනාවේදී පැහැදිලි කරන්නට යෙදුණා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ සල්ලේක සූත්‍රයේදී චුන්දහාමුදුරන්ට පැහැදිලි කරලා දෙනවා චුන්ද යම්කිසි කෙනෙක් ඒ සමත භාවනාව තුළින් ඒ කියන්නේ චිත්ත සමාධියක් සමාපත්තියක් උපදවා ගැනීම තුළින් ඒ තනත්තාට නීවරණ ධර්ම යටපත් කරලා කෙලෙස් ධර්ම යටපත් කිරීමෙන් යම් කෙසේ ditta ධම්ම සුඛ විහරණයක් ලබන්නට පුළුවන්. ඒ වගේම අරූප ඥාන උපදවා ගැනීම තුළින් ඊටත් වඩා ශාන්ත විහරණයක් ලබන්නට පුළුවන්. නමුත් චුම්බ ඒ තනත්තාට කෙලස් ප්‍රහාණය කරන්නට ඒ සමතය උපකාර වෙන්නේ නැහැ. එහෙම නැත්නම් සමතයෙන් පමණක් ඒ තනත්තාට කෙලස් දුරු කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ සඳහා විදර්ශනාව නම් වූ මේ සල්ලේක ප්‍රතිපදාව අනුගමනය කළ යුතුයි කියන බව පැහැදිලි කරමිනුයි තථාගතයන් වහන්සේ පියවර පහකින් යුක්ත වූ මේ සල්ලේක ප්‍රතිපදාව දේශනා කරන්නේ. එහිදී බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයේදී අපේ ජීවිතවල පුද්ගලයෙකු අතින් සිදුවෙන්නට පුළුවන් අනුපාඩු දුර්වලකම් 40ක් එහිදී පෙන්වා දෙනවා ප්‍රාණඝාත අදත්තාදාන ආදී වශයෙන් ඒ තමන් අතෙන් සිදුවෙන දුබලකම් අනුපාඩු වැරදි අකුසල් හරියට තේරුම් ගත්තොත් ඒ තැනත්තාට ඒවා දුරු කර ගැනීම සඳහා ක්‍රියාත්මක වෙන්නට පුළුවන් අන්න ඒ සඳහා තමයි මේ පියවර පහකින් යුක්ත වූ සල්ලේක ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට දීර්ඝ කාලයක් සසරෙහි අපි අතින් සිදුණු අඩුපාඩු එහෙම නැත්නම් අපේ ජීවිතය හා බද්ධ වුණු අපේ මනසෙහි වර්ධනය වුණු යම් යම් ක්ලේශ ධර්ම, අකුසල ධර්ම, පාප ධර්ම, දුර්වලකම් අපිට එකවර දුරු කරන්නට පහසු නැති නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ පියවර පහකින් යුක්ත වූ ක්‍රමයක් සල්ලේක සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. එතකොට අපි පසුගිය දේශනාවලදී එකින් එක පැහැදිලි කරගත්තා අවිද්‍යාව විෂම ලෝභය කොහොමද අපේ සිත් තුළ හටගන්නේ ඒ වගේම ව්‍යාපාදය ක්‍රෝධය උපනාහය මකු බව පලාසය ඒ කියන්නේ යුගග්‍රාහී බව ඊර්ෂ්‍යාව මසුරුකම මායාකාරී බව ඒ වගේම සටකපට බව ඒ වගේම ගුණයට නොනැමෙන තම්බය ඒ වගේම එකට එක කරන සාරම්භය, ඒ වගේම මානය, අතිමානය සහ මදය, ප්‍රමාදය කියන මේ උපක්ලේශ ධර්මයන් අපේ සිත් සතන් තුළ හටගන්න ආකාරයයි පසුගිය දේශනාවලදී අපි පැහැදිලි කරගන්නට යෙදුනේ. එතකොට ඒ පිළිබඳව අවධානයෙන් ඉන්න කෙනෙකුට යම් ප්‍රමාණයකට ඒ කෙලෙස් ධර්මයේ දුර්වලකම් Taman තුළ මතුවෙන ආකාරය හඳුනා ගන්නට පුළුවන්. එහෙම හඳුනාගත්තට පස්සේ එතනත්තා විසින් එය දුරු කිරීම සඳහා ක්‍රියාත්මක විය යුතුයි ඒ සඳහා අපට තථාගතයන් වහන්සේ පෙන්වන මේ සම්ලේක ප්‍රතිපදාව විශේෂයෙන්ම උපකාර වෙනවා. සම්ලේක ප්‍රතිපදාව හැටියට බුදුරජාණන් වහන්සේ මෙහිදී හඳුන්වන්නේ කෙලස් දුරු කරන එහෙම නැත්නම් කෙලස් ලියා දමන ප්‍රතිපත්ති ක්‍රමයක්. සංලිඛති කියලා කියනවා ලියනවාට. ඒ ලියනවා කියලා අදහස් කරන්නේ කාරණා දෙකක් අදහස් කරනවා ලියනවා කියන එකෙන්. එකක් තමයි දැන් කොළ ටිකක් අතට අරගෙන කුඩා කුඩා කොටස් වලට කපනවාට. දැන් නැල්ලුම් ලියනවා කියලා අදහස් කරන්නේ. ඒකටත් කියනවා ලියනවායි කියලා. ඊළඟට පෑනක් පැන්සලක් අරගෙන යමක් සටහන් කරනවාටත් කියනවා ලියනවායි කියලා. එතකොට මෙහිදී මේ සල්ලේඛ ප්‍රතිපදාව පිළිබඳව දේශනාවේදී විශේෂයෙන් අර කොළ ටිකක් අරගෙන පිහියකින් හරි මන්නකින් හරි සිහින් කැබලිවලට කපා දමනවා කියන අර්ථය තමයි ප්‍රධාන වශයෙන් මෙහි සම්ලිඛති කියන අර්ථයේ ඇතුළත් වෙන්න. නමුත් මූලික වශයෙන් අර සතහන් කරගන්නවා කියන අදහසත් යම් ප්‍රමාණයකට මෙහි අන්තර්ගත වෙනවා. දැන් මේ විදිහට යම්කිසි කෙනෙක් Tamanගේ సంతානෙහි මතුවෙන කෙලෙස් ධර්ම දුර්වලකම් හරියට හඳුනාගෙන කොහොමද අනුක්‍රමයෙන් අර කොළ ටිකක් කපලා කපලා ඒ කොළ මිට අවසන් කරන්න වගේ එහෙම නැත්නම් යම්කිසි ලීයක් අරගෙන ඒක කුඩා කුඩා කෑලි වලට කපලා කපලා අවසන් කරන්න වගේ අපේ චිත්ත සංකාරණය හටගන්නා දුර්වලකම් කෙලස් ධර්ම කොහොමද ලියා දමන්නේ කරන්නේ අවසාන කරන්න කියන ප්‍රතිපදාවයි බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන්නේ ඒ සඳහා උන්වහන්සේ පෙන්වා දෙන පියවර පහ තමයි පළවෙනි පියවර සල්ලේක පරයය දෙවෙනි පියවර චිත්තුප්පාද පරයය තුන්වෙනි පියවර පරික්‍රමන පරයය හතරවෙනි පියවර උපරිභව පරයය පස්වෙනි පියවර පරිනිබ්බාන පරයය එතකොට මෙන්න මේ පියවර පහ තුළින් තමයි කෙනෙකුගේ సంతානයේ මතුවෙන දුර්වලකම් නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරන්නට බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වනවා. සල්ලේක පරයයයි කියලා කියන්නේ මූලික වශයෙන් Taman ළඟ තියෙන දුර්වලකම හරියට හඳුනා ගන්න අවස්ථාව. බුදුරජාණන් වහන්සේ එහිදී පැහැදිලි කරනවා අනිත් අය ප්‍රාණඝාතය කරන අයයි අපි මේ ප්‍රාණඝාතයෙන් වළකින්නට ඕන කියන අදහසක් මූලික වශයෙන් ඇති කරගන්නවා. අන් අය සොරකම් කරන අන්සතු දේවල් ගන්න අය අප විසින් සොරකමින් වැළකිය යුතුයි කියන අදහසට එළඹෙනවා. එතකොට දැන් අපි චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳව කතා කරනවා නම් අන් අය අවිද්‍යාව විසම ලෝභයෙන් යුක්තව ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ දැඩි ලෝභයෙන් යුක්තව ලෝක සම්මතයේ හැටියට තමන්ගේ චිත්තසංතානෙහි ඇති නොකරගත් යුතු විදිහේ ලෝභී මනෝභාවයන්ගෙන් අන්නයි ක්‍රියාත්මක වෙනවා මම එවන්නේ නොවිය යුතුයි මම මගේ මනසේ මතුවෙන ඒ අවිද්‍යා විසම ලෝභය දුරු කර ගැනීම සඳහා ක්‍රියා කරන්නට ඕන කියන මේ මූලික හැඳිනීම. කියන්නේ මෙන්න මේ වගේ දුර්වලකමක් මගේ මනසේ තියෙනවා. ව්‍යාපාදේ නැමැති ක්‍රෝධේ නැමැති මෙබඳු දුර්වලකමක් මගේ මනසේ තියෙනවා. මේක දුරු කරගත්තොත් හොඳයි කියන මේ ආකල්පය මූලික වශයෙන් ඇති කරගන්න. එතකොට ওই විදිහට මේ සල්ලේක පරයයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මූලික වශයෙන් තමන්ගේ දුර්වලකම ලෝකයට සාපේක්ෂව හඳුනා ගන්නවා, සනිටුහන් කරගන්නවා. එතකොට දැන් අපි හඳුනා නොගත්තු දුර්වලකම අපිට දුරු කරන්නට පහසු නෑ. හුඟක් වෙලාවට අපි යම් යම් ධර්ම කාරණා අහලා තේරුම් ගත්තාම අපි කල්පනා කරනවා දැන් මේ ධර්ම කාරණේ මට හොඳටම වැටහෙනවා. නමුත් මේ දුර්වලකම මට හදාගන්න බැහැ. එහෙම කිව්වට ඇත්තටම අර කියන කාරණේ වැටහුණාට තමන්ගේ චිත්තසංතානයේ දුර්වලකම මතුවෙන ආකාරය ඒ පුද්ගලයන් නිවැරදිව හඳුනාගෙන නැහැ. එහෙම හඳුනා ගත්තොත් පමණයි ඒ දුර්වලකම දුරු කරන්නට පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ අපිට කෙලෙස් දුරු කිරීම සඳහා චතුරාර්ය සත්‍ය නැමැති ප්‍රායෝගික උපාය මාර්ගයක් දේශනා කරනවා. ඒකට එහි පළවෙනි පියවර තමයි දුක පිළිසිඳ ගත යුතුයි. ඒකට දුක දුරු කරන්නට නම් සැපය තත්ත්වය ළඟා කරගන්නට නම් ඒතනත්තා දුක කියන්නේ මොකක්ද කියලා පැහැදිලිවම හඳුනා ගන්නට ඕන. එහෙම හඳුනාගත්තු නැති දුකක් ඒතනත්තාට දුරු කරන්න බෑ. අන්න ඒ විදිහට අපි යම්කිසි ගැටලුවක් निराකරණය කරන්නට යනවනම් යම්කිසි ක්ලේශයක් ප්‍රහාණය කරන්නට යනවනම් යම්කිසි දුර්වලකමක් හදාගන්නට යනවනම් ඒ තමන් වෙනස් කරන්නට යන්නේ කවර දුර්වලකමක්ද? ඒක තමන්ගේ මනසේ කොහොමද මතුවෙන්නේ? ඒ පිළිබඳව යම්කිසි මූලික අදහසක් තමන්ට තියෙන්න ඕන. ඒකට පසුගිය ධර්මදේශනා 16ෙම අපි මේ චිත්තෝපක්ලේශ ධර්ම එකින් එක පැහැදිලි කරමින් ඒවා විවිධ අවස්ථාවල අපේ මනසේ ජනිත වෙන ආකාරය විග්‍රහ කළේ තමන්ට තමන්ගේ මනසේ මේ මනෝභාවයන් ඇති වෙන ආකාරය මූලික වශයෙන් වටහා ගන්නට. එතකොට ඒ වැටහීම තමන්ට තිබුණොත් තමයි අනුන් කියනවට වෙනව නෙවෙයි පොතක තිබිච්ච නිසා නෙමෙයි ආමුදුරෝ කියා දෙන නිසා නෙමෙයි බුදුහාමුදුරෝ දෙසූ නිසා නෙමෙයි මේ මනෝභාවය මගේ මනසේ ඇති වෙනවා. මේක දුර්වලකම. මේක සුදුසු නැති ක්ලේශ ධර්මයක්. මේකෙන් සිත කෙලෙසෙනවා. මේකෙන් සිත අඳුර වෙනවා කියලා හරියට තමන්ට යම්කිසි වැටහීමක් තියෙන්න ඕන. දැන් උදාහරණයක් හැටියට මත්පැන් පානය කිරීමෙන් වළකින්නට ඕන ඕන කියලා අනිත් අය කිව්වට පුද්ගලයේ මත්පැන් පානයෙන් වළකින්නේ නැහැ. මොකද ඒක වරදක්, ඒක දුර්වලකමක් කියලා ඒතනත්තාට හරියට වැටහෙන්නේ නැතිනම්. දැන් මත්ද්‍රව්‍ය ආදී පරිහරණය කිරීමෙන් මත්කුඩු වලට ඇබ්බැහි වෙච්ච ඒ තමන්ගේ දරුවන් එතනින් ගලවා ගන්නට මව්පිය වැඩිහිටිය ගුරුවරු ඊළඟට වෛද්‍යවරු පුනරුත්ථාපන ආයතනවල නිරධාරීන් නොයෙක් දෙනා උත්සාහ කරන ඒ කවුරු උත්සාහ කළත් අර වරදට පෙළඹිච්ච ඇබ්බැහි වුණු පුද්ගලයා ඒක වරදක් කියලා හරියට හඳුනාගත්තේ නැත්නම් එතනින් නිදහස් වෙන්න පහසු නෑ. දැන් යම්කිසි උපක්‍රමයකින් తాවකාලිකව ඒකෙන් වළක්වා ගන්නට හැකි වෙන්න පුළුවන්. දැන් සමහර වෙලාවට මෝහණය කරලා ඒ මනසේ තියෙන වැරදි අදහස් අයින් කරන්න පුළුවන් විය හැකි తాවකාලිකව. නමුත් ඒ වැරදි විදිහට හිතන්නට සාංශාරික වශයෙන් ඇති කරගත්තු ඇබ්බැහිය ඒතනත්තා තුල තියෙන තාක්කල් ඒත් නැත්තම් නැවත නැවතත් කරුණක් පැමිණෙනකොට අර විදිහටම වැරදියට කල්පනා කරන්නට පෙළඹෙනවා. අන්න ඒ වගේ අර තව කෙනෙක් විසින් බලහත්කාරයෙන් අපි වරදින් මුදවන්නට උත්සාහ කළාට යම්කිසි කෙනෙකුගේ දුබලකම් සකස් කරන්නට පහසු නැහැ. අකුසලයෙන් ක්ලේශයෙන් මුදවා ගන්නට පහසු නෑ. ඒ තමන්ගේ දුර්වලකම තමන් හරියට තේරුම් අරගෙන වටහාගෙන ඒන් වළකින්නට නම් ඉස්තරලාම තමන් ළඟ මේ වගේ දුර්වලකමක් තියෙනවා කියලා නිවැරදිව වටහා ගැනීම අවශ්‍යයි. අන්න ඒක තමයි මේ සල්ලේක පරයයන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ යම් කිසි කෙනෙක් මූලික වශයෙන්ම මෙන්න මේ දුබලකම මා සතුව තියෙනවා. මේක දුරු කරගන්නට ඕන. අනිත් අය ළඟත් මේ අඩුපාඩුව තියෙනවා, මගේ ළඟත් තියෙනවා. හැබැයි මම මේ අඩුපාඩුව නැති කෙනෙක් බවට පත් වෙන්නට ඕන කියන මේ මූලික අදහස, මේ හැඳිනීම, මේ වැටහීම ඒ ඒතනත්තා ඇති කරගන්න ඕනේ. ඒක තමයි පළවෙනි පියවර. Taman ළඟ මෙහෙම දුර්වලකමක් තියෙනවා කියලා වටහා ගැනීම නිවැරදි. ඊළඟට දෙවෙනි පියවර තමයි චිත්තුත්පාද පරයය. ඒ කියන්නේ මගේ ළඟ මේ දුර්වලකම තියෙනවා මේක මේ මේ විදිහෙන් හටගන්නවා මම කෙසේ හෝ මේ දුර්වලකම දුරු කරලා මේ නැගී සිටින්නට ඕන කියන දැඩි චිත්තාදිෂ්ඨානයක් දැඩි මනෝභාවයක් Tamange සිතෙහි අවදි කරගන්නට ඕන අවදි වෙන්නට ඕන එහෙම වුණොත් පමණයි ඒතනත්ත වරදින් වැළකීම සඳහා සැබෑවටම ක්‍රියාත්මක වෙන්නේ එහෙම නැති වුණොත් දැන් අපි දකින්න සමහරු යම් ප්‍රමාණයකට තමන්ගේ දුර්වලකම තේරුම් අරගෙන තියෙනවා වරද වටහාගෙන තියෙනවා හැබැයි ඒතනත්තට ඒ වැරද්ද හදාගන්නට ක්‍රියාත්මක වෙන්නේ නැහැ අර තමන්ගේ වරද ගැන හැමදාම හිත හිතා පසුතැවිලි ඒක හදාගන්න ඕන කිය කී ඉන්නවා නමුත් ඒ සඳහා ක්‍රියාත්මක වෙන ධෛර්යය වීරය ඔහු තුලින් මතුවෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමක් අපට වෙනස් කිරීම සඳහා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න අපිට යම්කිසි වීර්යයක් තියෙනවා. ඒක හඳුන්වනවා ආරම්භක ධාතු කියලා. එතකොට සමහර කෙනෙකුට මේ ආරම්භක ධාතුව මතුවෙන්නේ නැහැ. ඒ අය වරද තේරුම් අරගෙන තියෙනවා. නමුත් තාම මට මේ වරද හදාගන්න බෑ. තව ටික කාලයක් ගිහිල්ලා මම මේක නවත්ත ගන්නවා. මේ වැරද්ද මම හදා ගන්නවා. දැන්ම මට ඒක කරන්න හයිය නැහැ. තව ටිකක් මම මේක හොඳට තේරුම් අරගෙන ශක්තිමත් වෙන්නට ඕනේ. තව මම වීර්ය උපදවා ගන්න ඕන. අන්න එහෙම කල්පනා කර කර ඒකට සුදුසුකම්, ඒකට සාධක තාම Taman ළඟ නැහැ. ඒ නිසා දැම්ම පටන් ගන්න බැහැ කියලා හැම විටම පසුබහනවා. එතකොට මේ පසුබැසීමෙන් නැගී සිටින්නට අපට පුළුවන් වෙන්නේ ආරම්භක ධාතුව කියන මේ වීර්ය අපිට උපදින්නේ අර විදිහට චිත්තෝත්පාදය මම මේ වරදින් කෙසේ හෝ වළකිනවා ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මම ක්‍රියාත්මක කරනවා අදපටන් කියලා හරියටම චිත්ත අධිෂ්ඨානය ඇති වුණොත් පමණයි ඒ තැනකට දුර්වලකම් සකස් කරගන්නට පුළුවන් වෙන්නේ. නිවැරදි මඟ පුහුණු කරන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සල්ලේක සූත්‍රයේදී දේශනා කරන මාත්‍රිකා කලෙත්තේ දේශනා පාඩයයි චිත්තුප්පාද වත්තන්ති චේචුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි කෝපන වාදෝ කායන වාචාය අනුවිධියනාසු චුන්ද මේ කුසලයක් සඳහා චිත්තෝත්පාදයක් ඇතිවීම සිතක් ඉපදවීමම මහත් වූ භාග්‍යයක් මහත් වූ ලාභයක් කියලා මම හඳුන්වනවා. එතකොට යම් කිසි කෙනෙක් කයින් වචනයෙන් ඒ ක්‍රියාවට නංවනවා නම් ඒ පිළිබඳ කවර කතාවද? එහි ඇති වටිනාකම ගැන කවර තර්කයක්ද? යම් කිසි කෙනෙක් සැබවින්ම කුසලයේ පිළිබඳව යහපත පිළිබඳව සිතුවිලි ඉපදවීම පවා ශ්‍රේෂ්ඨයි කියලා මම දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා. එතකොට දැන් මේ කාරණය අපි ටිකක් ගැඹුරින් කල්පනා කරලා බලුවහම එතකොටදී යම් හොඳ දෙයක් කරන්නට ඕන කියලා හැබෑවට අලංක සිතුවිල්ලක් ඇති වුණොත් තමයි මේ ලෝකේ ඕනම කෙනෙක් යහපත සඳහා පෙළඹෙන්නේ. එතකොට සම්මා සම්බුදුරෙක් ලෝකයට බිහි වෙන්නේ මම කවදා හරි බුදු වෙන්නට ඕන කියන මේ පළමු චිත්තෝත්පාදය ඇති වුණු නිසා. ඒ නිසා විශේෂයෙන් දැන් බුදුදහමේ තියෙනනේ තේරවාද වගේම මහායාන කියලා තව ගුරුකුලය. ඒකේ මහායාන ගුරුකුලයේ විශේෂයෙන්ම ඒගොල්ලෝ කල්පනා කරන්නේ හැම කෙනාම සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා තමයි භව ගමන නිවා කරන්න කියලා. එතකොට මේ සංකල්පය නිසා ඒ අය අර බුදු වෙනවා වගේම ඊටාම වැදගත් කොට සලකන කාරණයක් තමයි මේ බුද්ධත්වයේ සඳහා චිත්තෝත්පාදය. ඒ කියන්නේ තුලම සිත ඇති කිරීම. මම කවදා හරි අනාගතයේ බුද්ධත්වයට පත් වෙනවා කියලා මේ සිතුවිලි ඉපදවීම ඒ බෝසත් චරිතයේ සුවිශේෂම අවස්ථාවක් හැටියට මහායාන ගුරුකුලයේ විශේෂයෙන් හඳුනා ගන්න. ඒකට හේතුව තමයි ඒ සිත ඉපදුනොත් පමණයි ඒ තනත්තා කවදා හරි එතනට අවශ්‍ය ප්‍රතිපදාවන් සම්පාදනය කරන්නේ. එහෙම සිතක් ඉපදුනේ නැති කෙනෙක් කවදාවත් ඒ සඳහා ක්‍රියාත්මක වෙයි කියලා අපේක්ෂා කරන්න බෑ. ඒ වගේම තමයි පිළිතුරේ අපරාධයක් කරන අකුසලයක් කරන කෙනෙක් වුණත් මම මේ අකුසලයේ කරන්නට ඕන මේ අපරාධය කරන්න ඕන අසවලා විනාශ කරන්න ඕන මේ සොරකම කරන්න ඕන කියන හැඟීමක් ඒ මනෝභාවයේ ඒ සිතුවිල්ල ඇති වුණොත් තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සියලුම ක්‍රියාවන් සම්බන්ධව චේතනාව මුල් වෙනවායි කියන කාරණය පැහැදිලි කරමින් චේතනා සම්බික්කවේ කම්මං වදාමි කියලා ප්‍රධාන වශයෙන් දේශනා කරනවා. එතකොට හැම කර්මයකටම හැම ක්‍රියාවකටම ඒ සඳහා මූලික වෙන චේතනාව වැදගත් වෙනවා. ඒත් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී මේ දෙවනි පියවර හැටියට හඳුන්වන්නේ චිත්තෝත්පාද පරයය. ඒ කියන්නේ සිත් ඉපදවීම. මම මගේ ළඟ මේ අඩුපාඩුව තියෙනවා අනිත් අය ළඟත් මේ අඩුපාඩුව තියෙනවා නමුත් මම මේ අඩුපාඩුවෙන් සැලකින්නට ඕන මම මේ අඩුපාඩුව හදා ගන්නට ඕන මම මේ දුර්වලකම දුරු කරගන්න ඒ සඳහා අනිවාර්යයෙන්ම මම අද සිට ක්‍රියාත්මක වෙනවා කියලා දැඩි වීරයකින් හටගන්න මේ චිත්ත අධිෂ්ඨානය එය තමයි මේ කෙලෙස් දුරු කිරීමේ ප්‍රතිපදාවේ දෙවැනි පියවර හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට තුන්වෙනි පියවර තමයි පරික්‍රමන පරයය. පරික්‍රමන පරයය කියලා කියන්නේ දැන් තමන්ගේ වැරද්ද හඳුනාගත්තා ඒ වැරද්දෙන් නැගී සිටින්නට ඕන කියන අදහස මත වුණා ඒ අදහස ක්‍රියාත්මක වෙන්නට නම් දැන් තමන් ඒ සඳහා සුදුසු වැඩපිළිවෙල හඳුනාගෙන ක්‍රියාත්මක කරන්න ඕන. එහෙම නැතුව වැරද්ද තේරුම් ගත්ත පමණින්වත් ඒකෙන් නැගී සිටින්න ඕන කියලා සිතූ පමණින්වත් වරදින් නිදහස් වෙන්නේ නැහැ. ඒ සඳහා සුදුසු යෝග්‍ය වැඩපිළිවෙලක් අපි අනුගමනය කරන්න ඕනේ. ඒ සඳහා සුදුසු වැඩපිළිවෙල මොකක්ද කියලා එක තමන් තේරුම් ගන්නට ඕනේ. එහෙම නැත්නම් ගුරුවරයෙක්ගෙන් වැඩිහිටියෙක්ගෙන් ඒ විෂය පිළිබඳව, ඒ ක්ෂේත්‍රය පිළිබඳව දන්නා කෙනෙක්ගෙන් අහලා විමස ගන්නට ඕන. දැන් අපි පසුගිය ධර්මදේශනා දහසේහිම මේ චිත්තෝපක්ලේශ ධර්ම එකින් එක එකින් එක පැහැදිලි කරලා දුන්නේ. ඒ වගේම මේ චිත්තෝපක්ලේශ ධර්ම ඇති වෙන හේතු මොනවද? ඒවා දුරු කිරීම සඳහා අපි කෙසේ ක්‍රියා කළ යුතුද කියන මේ කාරණාත් අපි එහිදී පැහැදිලි කරලා දුන්නා. එහෙම දුර්වලකම හටගන්නේ කොහොමද කියන බවත් ඒ වගේම මේක දුරු කිරීම සඳහා කළ යුතු උපාය මාර්ගය මොකක්ද කියලා අපි හරියට තේරුම් ගත්තොත් තමයි කෙනෙකුට ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ ඒ දුර්වලකම නැගී සිටින්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කෙලෙස් දුරු කරන වැඩපිළිවෙලෙහි තුන්වෙනි පියවර තමයි පරික්‍රමන පරයය. කියන්නේ තමන් තේරුම් ගන්නට ඕන දැන් ප්‍රාණඝාතයේ නැමැති දුර්වලකම තමන් ළඟ තියෙනවා නම් ඒ ප්‍රාණඝාතයෙන් වැළකීම නම් ප්‍රතිපත්තිකමක් තියෙනවා. ඒ සොරකම නැමැති දුර්වලකම තමන් ළඟ තියෙනවා නම් සොරකමින් නැගී සිටින්නට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රමයක් තියෙනවා. අන්න ඒ වගේ මේ අවිද්‍යාව, ව්‍යාපාදේ, කෝපය, උපනාහය ආදී මේ චිත්තෝපක්ලේශ ධර්මයන් තමන් ළඟ තියෙනවා කියලා වැටහෙනවා නම් තියෙනවා කියලා වැටහෙනවා නම් කියලා අදහස් කළේ නැහැ කියන එක නෙමෙයි. එහෙම තියෙනවා. නමුත් තිබුණා වුණාට හැමෝටම සමහරලාට තියෙන බව වැටහෙන්නේ නැහැ. ඉතින් මූලික වශයෙන් අපි ඒවා තියෙන බව, ඒවා මතුවෙන බව වටහා ගන්නට ඕනේ. ඊට පස්සේ අපි උත්සාහ කරන්න ඕනේ ඒ නැගී සිටින්න. හැබැයි නැගී සිටින්න උත්සාහ කරද්දී අපිට හිතන විදිහකට අපි ක්‍රියාත්මක වෙලා හරියන්නේ නැහැ. අර ක්ලේශ ධර්මය හටගන්න මූල හේතු මොනවද? ඒ හේතු හඳුනාගෙන ඒවා දුරු කරන්නට හැකි වැඩපිළිවෙලක් අපි අනුගමනය කරන්න ඕන. ඒ කියන්නේ පෙනුනේ දැන් සමහර වෙලාවට තමන්ගේ දුර්වලකම් හඳුනාගත්තා වුණාට ඒවා ඇත්තටම ජනිත වෙන හේතු මොනවද කියලා විමසා බලද්දී බොහෝ දෙනා හැබැයි හේතු නෙමෙයි හඳුනාගන්නේ ඊට උදව් වෙන උපකාර වෙන වෙනත් වෙන ප්‍රත්‍ය තමයි හඳුනාගන්නේ. ඒ කියන්නේ යමක් සිද්ධ වෙන හේතුව සහ ප්‍රත්‍ය කියලා කාරණා දෙකක් තියෙනවා. දැන් සමහර තැනක හේතු ප්‍රත්‍ය කියලා එකම අර්ථෙමුත් මේ දෙකම ගැන කතා කරනවා. සමහර තැන්වල මේක දෙකක් හැටියට ඉතා සියුම්ව බෙදා දක්වනවා. ඒ කියන්නේ හේතුව කියන්නේ මූල කාරණේ, ප්‍රත්‍ය කියලා කියන්නේ ඒකට උදව් වෙන කාරණේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් යම් කිසි කෙනෙකුට කෝපය මතුවෙන්නේ කොමක් නිසාද කියලා හෝ බොහෝ දෙනා හිතන්නේ අනිත් අය කරන වැරද්ද නිසායි, අනිත් කා කියපු දේ නිසායි, අනිත් කෙනා කරපු දේ නිසායි මේ මගේ සිත කැළඹුනේ මට තරහ ආවේ කියලා. එහෙම තමයි හිතෙන්නේ. නැහැ පිටතේ අනිත් කෙනා කියපු කරපු දේ කියන එක බාහිර ප්‍රත්‍යක් විතරයි අපේ මනසේ කෝපය මතුවෙන්නේ ඒ අනිත්‍යනා කියපු කරපු දේ පිළිබඳව අපි සිතන ආකාරය මතයි. එතකොට අපි සිතන ආකාරය තමයි ප්‍රධාන සාධකය වෙන්නේ. ඒක තමයි හේතුව වෙන්නේ. ඒත් අපි එහෙම හිතනද අපට උදව් වුණා අනිත්‍යනා හැසිරෙන ආකාරය. ඒක තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඒකට දැන් අපි යම්කිසි ප්‍රශ්නයක් විසඳනවා නම් යම්කිසි ගැටලුවක් නිරාකරණය කරනවා නම් අපි මෙන්න මේ හේතුව සහ ප්‍රත්‍ය හරියට හඳුනා ගන්නට ඕන. හුඟක් වෙලාවට ප්‍රධාන හේතුව තිබියදී අර ප්‍රත්‍ය වෙනස් කරන්නට තමයි බොහෝ දෙනා ක්‍රියාත්මක වෙන්නේ. නමුත් එහෙම කළා කියලා අපිට ගැටලු निराකරණය කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යථාපි මූලයේ අනුපද්දවේ නල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූපති. යම් කෙසේ මුදුන් මුල සහිත ශක්තිමත් පොළවේ පිහිටි ගහක ඒ මුදුන් මුලයි අවශේෂ මුලයි එහෙමම තිබියදී අතු ටික කප්පාදු කරලා දානවා මේ ගහ නිසා මෙතන වදලයි මෙතනට ආව වැටෙන්නේ කරදරයි කියලා අතු ටික කපලා දානවා එතකොට අතු ටික කපලා දැම්මන් පස්සේ දැන් හොඳට ආලෝකය වැටෙනවා ආව වැටෙනවා තෙත හිදෙනවා දැන් අර ගැටලුව විසඳුනා වගේ පෙනෙනවා නමුත් ටික දවසක් යනකොට අර කපපු අතු වලින් දෙතුන් ගුණයෙන් නැවත ලියලලා දලු දාලා අතුපතර විහිදෙනවා. කොමක් නිසාද? ඒ ගහ පෝෂණය වෙන මුදුන් මුල සහ අවශේෂ මුල් පද්ධතිය ශක්තිමත්ව තවම තියෙනවා. ඒ මූල හේතුව තිබියදී අවශේෂ කාරණා තමයි ඉවත් කරන්නට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒකට අවශේෂ කාරණා ඉවත් කළයි කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ, निराකරණය වෙන්නේ නැහැ. අර මූල හේතු තියෙන තාක් නැවත නැවත එය උත්සන්න වෙනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි දුර්වලකමක් අපේ අපේ මනසේ මතුවෙන්නේ කොමක් නිසාද කියලා සොයනකොට උගා දෙනා පටලවා ගන්නවා මේ හේතුව සහ ප්‍රත්‍යය. ඒ නිසා හරියටම හේතුව හොයාගත්තොත් තමයි ඒ හේතු දුරු කරන්නට අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අර ප්‍රත්‍ය අවම කර ගැනීමෙත් අපිට යම් ප්‍රමාණයකට ඒ දුර්වලකම අඩු කරගන්න පුළුවන්. නමුත් ඒක ගොඩක් වෙලාවට සමත ක්‍රමයට තමයි සමීප වෙන්නේ. ඒ කියන්නේ දැන් අපේ සිතේ රාගය මතු කරන අරමුණක් තියෙනවා නම් ඒ රාගය මතු කරන අරමුණ වෙනුවට අපි පිළිකුල අසුභයමත් වෙන අරමුණ අපේ සිතට මතු කරගන්න. එතකොට දැන් අර අරමුණ වෙනස් කළාම අර සරාගී අරමුණ නිසා මතුවෙන සරාගී මනෝභාවය යටපත් වෙනවා මේ අසුභ ආරම්භණය නිසා. හැබැයි ඒකන තරාගය දුරු කළා වෙන්නේ නැහැ. යටපත් වීමක් පමණයි සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ අර අපේ ක්ලේශය අවදි කරන් අපේ දුර්වලකම මතු කරන් බාහිරින් අපට උදව් වෙන කාරණය හඳුනාගත්තොත් අපිට ඒක යටපත් කරගත්තාම తాවකාලික මේ දුර්වලකම සංගවන්නට පුළුවන්. යට කරන්නට පුළුවන්. නමුත් ඒ දුර්වලකම දුරු කරන්න නම් අහෝසි කරන්න නම් ප්‍රහාණය කරන්න නම් සැබෑවටම ඒ දුර්වලකම මතුවෙන ප්‍රධාන හේතුව හෝ හේතු සමූහය අපි හඳුනා ගන්නට ඕන. අන්න ඒ විදිහට මේ පරික්‍රමන පරයයයි කියලා කියන්නේ යම්කිසි කෙනෙක් තමන්ගේ දුර්වලකම හඳුනාගත්ත ඒ දුරු කරන්නට ඕන කියන චිත්ත අධිෂ්ඨානයක් ඇති කරගත්ත ඉන් අනතුරුව ඒ දුර්වලකම දුරු කිරීම සඳහා සැබවින්ම අවන් ක්‍රියාත්මක වෙන්නට ඕනේ. ඒ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අර දුර්වලකමට අදාළ හේතු හඳුනාගෙන ඒ හේතු දුරු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපදාවන්හි නිරත වෙන්න ඕන. උදාහරණයක් හැටියට අපි හිතමු දැන් යම් බොහෝ දෙනා භාවනා කරන්නට යමුනහම කියනවා ආමඳුරනේ අපිට හිත එකඟ කරගන්න බෑ ඒක අරමුණක පවත්ව ගන්නට බෑ සතිය පිහිටන්නේ ඒකාග්‍රතාවය ඇති වෙන්නේ මොකද්ද මේකට කරන්න ඕන ඒතර මොකද්ද කරන්න ඕන කියලා සෙවිය යුත්තේ මූලික වශයෙන් තමන් හඳුනා ගන්නට ඕන තමන්ගේ සිත එකඟ නොවෙන්නට සිහිය නොපිහිටන්නට නලපාන කාරණා මොනවද සාධක මොනවද එතකොට ඒ සාධක උත්පාදනය වෙන මූල හේතු මොනවද ඒ හේතු වෙනස් කරන්නට මම මොකද්ද කරන්න ඕන? දැන් සමහර කෙනෙකුට හරියට තමන් මේ පුහුණු කරන මාර්ගයේ පිළිබඳව අවශ්‍යතාවයක් නැහැ. ඒ අවශ්‍යතාවය නැති නිසා තමයි එතනට එහිදී සිට එකම වෙන්නේ. ඒක අවශ්‍යතාවයක් දැනෙන්නට නම් මේ සසරෙහි තියෙන බිය කරු බව නැවත නැවත සිතලා සසරෙහි තියෙන භයානකකම තේරුම් ගන්න විදිහේ දේශනා අහලා ඒ පිළිබඳව මේ ප්‍රවෘත්තීන් එහෙම නැත්නම් ධර්ම දේශනාවන් ධර්ම සාකච්ඡාවන්ට සම්බන්ධ වෙලා ඒ පිළිබඳව දැනුම ඇති කරගන්න ඕන. ඊළඟට තව සමහර කෙනෙකුට මේක රසවත් නෑ මේ ගමන් මඟ. ඒ මොකද ඒක පුහුණු කරලා නැහැ. අර අකුසලයටයි දීර්ඝ කාලයක් සිත පුහුණු කරලා තියෙන්නේ. ඒ නිසා මේ කුසල මාර්ගයේ හුරු නැති නිසා ඒතනත්තට යම් යම් මුල් අවස්ථාවේ යම් ප්‍රමාණයකට ප්‍රියමනාප විදිහේ ක්‍රමවේදයක් අනුගමනය කරන්නට වෙනවා. එකපාරටම බරපතල අපාරු දුෂ්කර කර්මස්ථාන අරගෙන පුහුණු කරන්නේ නැතුව Tamanට යම් ප්‍රමාණයකට සමීප වූ Tamanගේ මනසට ප්‍රියමනාප Tamanට පහසුවෙන් කළ හැකි භාවනා ක්‍රමයක් මූලික වශයෙන් හඳුනාගෙන පුහුණු කරන්නට ඕන. ඊළඟට තව සමහර කෙනෙකුට මේ තමන් කොහොම කරන ගමන් මාර්ගය පිළිබඳ විශ්වාසය නැහැ. ඒකට එහෙම කෙනෙකුට සද්ධාමත් වෙන විදිහට ධර්ම දේශනා අහන එක ඒ වගේම බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති ආදී භාවනාවන් ප්‍රගුණ කරන්න ඕනේ. මෙන්න මේ වගේ ඒ ඒ පුද්ගලයාගේ සිත එකඟ නොවෙන්නට සිහිය නොපිහිටන්නට හේතු මොනවාද? එතකොට ඒ හේතු වෙනස් කරන්නට කුමක් කළ යුතුද කියලා හරියට හඳුනා පුදුම දත්කොත් තමයි එය දුරු කිරීම සඳහා ප්‍රතික්‍රම කරන්න පුළුවන් වෙනවා. එංගා වෙන අපට සමාජයේ මුණ ගැහෙනවා. Tamanගේ දුර්වලකම හඳුනාගෙනත් නැහැ. ඒ දුර්වලකම මතුවෙන හේතු හඳුනාගෙනත් නැහැ. ඒ වගේම ඒක දුරු කිරීම සඳහා ක්‍රමෝපායන් හඳුනාගෙනත් නැහැ. අනිත් අයගෙන් තමයි අහන්නේ මට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද කරන්න ඕන කියලා. ඉතින් එහෙම ගැටලු निराකරණය කරන්න බෑ. අපි හැම විටම මේ ධර්ම මාර්ගය තම තමන් විසින් වතහා ගනිමින් ඕන ප්‍රගුණ කරන්න. අනේ කියන විදිහට මොකක් හරි කරලා මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න බෑ. එහෙම යන්න ගියොත් අපට හැම විටම සැක සංකා යටලු තමයි නිර්මාණය වෙන්නේ. දැන් හුඟක් වෙලාවට භාවනා කරන අය අරගත්තාම ඒ අය ගුරුවරයා කියන විදිහට කමතහන් දීපු විදිහට ඒව කරගෙන යන්න උත්සාහ කරනවා මිසක් Taman විසින් පැහැදිලිව හඳුනාගත්තු ගමන් මඟක යන අය බොහොම අතලොස්සයි. දැන් අපට ගුරුවරයෙකුගේ මඟ පෙන්වීම සහයෝගය අපට අවශ්‍යයි. හැබැයි අපේ භාවනාව අපට අනන්‍ය වූ එකක්. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අපි හිතමු යම් කිසි වාහනයක් පදවන්න, රිය පදවන්න, රියදුරු පාසලකට ගිහිල්ලා යම් ප්‍රමාණයකට පුහුණු වීමක් ලබනවා. එතකොට රියදුරු පාසලේ පුහුණු වෙලා ඒ පුහුණුවත් එක්ක තමයි රිය පදවන්නට එළඹෙන්නේ. නමුත් ඒ තැනත්තා රිය පදවන්න පටන් ගත්තට පස්සේ අර ගුරුවරයා විසින් පියදුරු පාසලේ කියා දීපු නිර්ණායක ඒ સિદ્ધාන්ත පාවිච්චි කරන්න ඕන. හැබැයි කාලයක් මේක පදවගෙන යනකොට තමන්ට ආවේනිකෝ තමන් පදවන වාහනයට ආවේනිකෝ තමන් යන මගට ආවේනිකෝ යම් කිසි රටාවක් තමන්ට අනන්‍ය ක්‍රමයක් ඒතනත්තට සැකසෙනවා. ඒ අනන්‍ය ක්‍රමය සැකසුනොත් තමයි ඔහු දක්ෂ විදුලෙක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් හැමතිස්සෙම අර ගුරුවරයා කියාපු අසිත කර කර කරන්න ගියොත් ඔහු අනුකරණය කරන කෙනෙක් බවට පමණයි පත් වෙන්නේ. හොඳ දක්ෂ විදුලෙක් බවට පත් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ භාවනා මාර්ගය භාවනා මාර්ගය කියන්නේ දුර්ගුණ දුරු කරන්න යහගුණ ප්‍රගුණ කරන්න මේ ලෝක ධර්මතා අවබෝධ කරන්න පුහුණු කරන මේ මගෙහි ගුරුවරයාගේ උපදේශ මාර්ගෝපදේශ අපට තියෙන්න ඕන ඒවා මූලික સિદ્ધාන්ත හැටියට නිර්ණායක හැටියට තියාගෙන තමන් පුහුණු කරන කර්මස්ථානය තුළ තමන්ගේ මනසේ මතුවෙන දුබලකම් මොනවද ගුණාංග මොනවද යායුතු මඟ මොකක්ද කියලා විශේෂයෙන්ම විදර්ශනාවේදී තමන්ට අනන්‍ය වූ ක්‍රමයක් සැකසෙන්නට ඕනේ. දැන් සමතේදී නම් ගුරුවරයා කියන ක්‍රමයට අපිට කටයුතු කරන්න වෙනවා. ඒකදී යම් ප්‍රමාණයකට තමන්ට අනන්‍ය ක්‍රමයක් හඳුනා ගන්නවා. විදර්ශනාවේදී ප්‍රධාන වශයෙන්ම කෙලස් දුරු කරන ක්‍රමයේ වශයෙන් තමන්ට අනන්‍ය ක්‍රමය තමන් හඳුනා ගන්නට ඕනේ. ඒ නිසා මේ පරික්‍රමන පරයය විශේෂයෙන් වැදගත් වෙනවා. දුර්වලකම් දුරු කරන්න නම් ඒ දුර්වලකම මතුවීමේ හේතුව හඳුනා ගන්න ඕනේ. ඒ හේතු දුරු කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්නත් ඕනේ. ඒවා දුරු කිරීම සඳහා අනුගමනය කළ යුතු උපාය මාර්ග ගුරුවරයෙක් ඇසුරින් දැන හඳුනාගෙන Tamanට අනන්‍ය ක්‍රමයට ප්‍රගුණ කරන්න ඕන. ඒක තමයි තුන්වෙනි පියවර. ඊළඟට හතරවෙනි පියවර හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපරිභාව පරයය. ඒ කියන්නේ දැන් හරියට ගැටලුව තේරුම් ගත්තනම් එහි හේතුව හරියට තේරුම් ගත්තනම් ඒක දුරු කිරීම සඳහා හරියටම නිවැරදි මඟ Taman අනුගමනය කරනවා නම් අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම Tamanට දැනෙන්න ඕන එහි යම් කිසි ප්‍රගතියක්. ඒ කියන්නේ පෙර මගේ මනසේ මේ විදිහට කෝපය මතුණා දැන් මම මේ කෝපය හඳුනාගෙන ඒ ඒ සඳහා බලපාන හේතු හඳුනාගෙන දැන් ඒවා දුරු කිරීමට මම මේ විදිහෙන් ක්‍රියාත්මක වෙනවා ඒ මගේ ක්‍රියාපටිපාටිය මගේ වැඩපිළිවෙල දැන් යම් ප්‍රමාණයකට සාර්ථකයි කියන බව මට දැනෙන්නට ඕන. ඒතර කොහොමද දැනෙන්නේ? පෙර මම බොහෝ කොට කුපිත වෙන චරිතයක් හැටියට හිටියානම් මට කාලයක් මේ නිවැරදි ක්‍රමය පුහුණු කරනකොට දැනෙන්නට ඕනේ ඒ වෙනදා කෝප වෙලා බොහෝ වෙලාවක් මම කෝපෙන් ගත කරනවා. හැබැයි දැන් කෝපය මට ඉක්මනින්ම දුරු කරගන්නට පුළුවන්. ඒ වගේම වෙනදාට වඩා මට ඒ කෝපය මතුවෙන අවස්ථා හරියට හඳුනගන්නට පුළුවන්. වෙනදා කෝප වෙලා බොහෝ වෙලාවක් යනකම් මට ඒ කෝප වුණු බව වැටහෙන්නේ දැන් මට ඉක්මනට වැටහෙනවා. ඒ වගේම පෙර මට බොහෝ වෙලාවක් ගත වෙනවා ඒක දුරු කරගන්න දැන් මට යම් ප්‍රමාණයකට ඉක්මනින් මේක දුරු කරගන්න පුළුවන්. ඊළඟට ඉස්සර මට සුළු දෙයකින් කෝපය මතුවෙනවා. දැන් එහෙම සුළු කාරණා ගැන මට කෝපය මතුවෙන්නේ නැහැ. එහෙනම් මෙහෙම එක එක පැති වලින් තමන්ගේ දුර්වලකම දැන් ටිකෙන් ටික පාලනය වීගෙන අඩු වීගෙන එනවයි කියලා ප්‍රගතිය තමන්ට පෙනෙන්නට ඕන. එහෙම ප්‍රගතියක් පෙනෙනවා නම් දැනෙනවා නම් තමයි ඒතනත්තාගේ ප්‍රතිපදාව සැබවින්ම ප්‍රායෝගිකව අර්ථ සම්පන්නව සංවර්ධනය වෙන ප්‍රතිපදාවක්. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි පුහුණු කරන ප්‍රතිපදාවන් හාන භාගීය, පිටි භාගීය විශේෂ භාගය කියලා තුන් ක්‍රමයකට හාන භාගය කියලා කියන්නේ අපේ ප්‍රතිපත්තිය ටිකෙන් ටික දිය වෙලා දිය වෙලා ගිහිල්ලා පරිහානියටපත් වෙනවා. ප්‍රති භාගය කියලා කියන්නේ හැමදාම අපි කරගෙන ගියව එහෙම කර කර ඉන්න මොකද විශේෂත්වයක් දිනුවක් නැහැ. විශේෂ භාගය කියලා කියන්නේ පියවරෙන් පියවර දවසින් දවස සතියෙන් සතිය මාසෙන් මාසේ වසරෙන් වසර අපේ යම් කිසි සංවර්ධනයක් අපිට දැනෙන්නට ගන්නවා. එතකොට තමන් නිවැරදි ප්‍රතිපත්ති ක්‍රමය අනුගමනය කරනවා නම් පැහැදිලිවම තමන්ගේ ප්‍රතිපදාවෙහි වර්ධනයක් තමන්ට පෙනෙන්න ඕන දැනෙන්න ඕන. ඊළඟට පස්වෙනි පියවර තමයි පරිනිබ්බාන පරයය. මේ විදිහට හරියට සංවර්ධනය වෙනවයි කියලා දැනෙන ප්‍රායෝගිකව දිවැරදි ප්‍රතිපත්ති ක්‍රමයක් තමන් අනුගමනය කළොත් යම් අවස්ථාවක ඒ දුර්වලකම නැවත නොහට ගන්නා ආකාරයෙන් අහෝසි කරන්න ප්‍රහාණය කරන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ සිද්ධ වෙන්නේ මාර්ගඥානෙන්. මාර්ගඥානෙන් තමයි සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන මතු නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය වෙන්නේ සෝවන් මාර්ගඥාන. ඊළඟට අනාගාමී මාර්ගඥානෙන් තමයි කාමරාග පිටික දෙක මතු නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය වෙන්නේ. රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා කියන මේ සංයෝජන අරහත් මාර්ගඥාණයෙන් තමයි මතුම හට ගන්න ආකාරයෙන් පහළ වෙන්නේ. ඒකට එතෙක් සසර ගමනේදී අපි මේව නැවත නැවත නැවත නැවත පුහුණු කරනකොට අපට උපරිභාවයක් ඒ කියන්නේ අපේ ප්‍රතිපදාව තුළ අපි වැඩෙනවා, දියුණු වෙනවා, සංවර්ධනය වෙනවා කියන එක අපට අනුක්‍රමයෙන් හඳුනා ගන්නට පුළුවන්. එහෙම හඳුනාගෙන යම් අවස්ථාවක අපේ මාර්ගඥාණයෙන් එය මතුම හට ගන්න ආකාරයෙන් ප්‍රහාණය කරන්නට පුළුවන්. මෙන්න මේ විදිහට බුදුරජාණන් බුදුරජාණන් වහන්සේ මේ සල්ලේක ප්‍රතිපදාවෙහිදී දේශනා කරන්නේ හරියට අර කොළ ටිකක් අරගෙන ඒක පුංචි පුංචි කෑලි වලට කපලා කපලා ලියලා ලියලා අවසాన කරනවා වගේ එහෙම නැත්නම් ලීයක් පැහැලා වැහැලා පුංචි පුංචි කෑලි ඉවත් කරලා ඒක අවසాన කරනවා වගේ අනුක්‍රමයෙන් ඒ කෙලෙස් ප්‍රහාණය කරන වැඩ පිළිවෙලක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ උන්වහන්සේ උපමාවකින් දේශනා කරනවා වැල් කූඩයක් වතුරට දැම්මහම ඒක එකපාරටම ඒ වැල් ටික දිරලා ලිහිලා යන්නේ නැහැ. හැබැයි බොහෝ කාලයක් වතුරේ තියෙනකොට ටිකෙන් ටික ටිකෙන් ටික විරාපත් වෙලා අර ගැට ගහකටෙන් කැඩිලා සම්පූර්ණම ලිහිලා විසිරලා යනවා. දැන් මේක එක එකවර සිද්ධ වෙන්නේ නැහැ. ටිකෙන් ටික ටිකෙන් ටික තමයි සිද්ධ වෙන්නේ. ඒ කවදද සිද්ධ වුනේ කියලා එකවර අපට පෙන්වන්න බැරි වුණාට හැමදාම වතුරේ තියෙනකොට ඒක ටිකෙන් ටික විනාශ වෙලා අහෝසි වෙලා යනවා. අන්න ඒ වගේ නිවැරදි ප්‍රතිපත්ති ක්‍රමයක් අනුගමනය කරනවා නම් ඉතාසියු විදිහට අපේ දුර්වලකම් හඳුනාගෙන ඊට නිවැරදිම ප්‍රතිපදාව වැඩ පිළිවෙල අනුගමනය කළොත් ටිකෙන් ටික ඒ ක්ලේශ ධර්ම ඒ දුර්වලකම් අහෝසි කරමින් ගිහිල්ලා සහ මුලින්ම අහෝසි කරන්නට පුළුවන් කියන බවයි බුදුරජාණන් වහන්සේ මේ සල්ලේක ප්‍රතිපදාවෙන් පැහැදිලි කරන්නේ ඒ තමයි කෙලෙස් දිහා ගමන වැඩ පිළිවෙල හැටියට තථාගතයන් වහන්සේ දක්වන්නේ. ඉතින් අපි පසුගිය දේශනා 16 දී හඳුනාගත්ත අපේ සිත කිලිටි කරන චිත්තෝපක්ලේශ ධර්ම. එතකොට අද දේශනාවෙන් අපි පැහැදිලි කරේ පියවර පහකින් අපි කොහොමද ඒ දුර්වලකම් දුරු කරගන්න කියලා මේ ධර්ම කාරණා නිවැරදිව ශ්‍රවණය කරලා ධාරණය කරගෙන ඒ අනුව පිළිපදමින් තම තමන්ගේ දුර්වලකම් දුරු කරගන්නට මේ අසුදහම් කරුණු හැමදෙනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරමු කරමු ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා ධර්මානුශාසනාව පැවැත්වුවේ හොරණ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම් වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සේ ස්වාමීන් වහන්සේ. මජ්ක්‍ධිම නිකායේ වත්තුපම සූත්‍රය ඇසුරෙන් චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳ විග්‍රහ කළ ධර්මදේශනා මාලාව අදින් සමත් වෙනවා.